නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරමත්ත දේශනාව පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරමින් පවතින්නේ. ඊට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරමාර්ථ ධර්ම 82 අතරින් චිත්ත පරමාර්ථය අපි මේ වෙනකොට බොහෝ දුරට සාකච්ඡා කොට තියෙනවා. එහිදී අපි පසුගිය සතියේදී සාකච්ඡා කළේ කාමාවචර සිත් 54ට අදාළ වන කාම සෝභන සිත් 24න් මූලික වශයෙන්ම මහා කුසල සිත් 8 සහ මහා විපාක සිත් 8 පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඒ අතරින් මූලික වශයෙන්ම අපි සිහිපත් කළේ මහා කුසල සිත් 8 පිළිබඳව. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ විපාක සිත් පිළිබඳව. ඒතර විපාක සිත් ගැන කියනකොට ඒ විපාක සිත් අපේ සිහිපත් කරගෙන යන අවස්ථාවන් තුල අපි මීට පෙරත් විපාක සිත් කොටසක් පිළිබඳව සිහිපත් කළා. මතක ඇති අ හේතුක සිත්වලදී අකුසල විපාක සිත් 7ක් සහ අ හේතුක කුසල විපාක සිත් 8ක් කියන විපාක සිත් 15ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. එතනදී අපි දැන් සාකච්ඡා කරන්නේ විපාකසිත කොට්ටාසයක්. එතකොට මේ කතා කරන විපාකසිත සහ මීට පෙර සාකච්ඡා කළ විපාකසිත අතර කවර ආකාරයක වෙනසක් පවතිනවද කියන එකත් අපි සිහිපත් කරන්නට ඕන. දැන් මූලික වශයෙන්ම අපි මීට පෙරත් කුසල විපාක සිත් පිළිබඳව සාකච්ඡා කළා. අපි ඒව නම් කළේ අහේතුක කුසල විපාක කියන නාමයෙන්. එතකොට අකුසල් විපාක කියනකොට අපි අහේතුක සිත් අතරත් අකුසල විපාක සිත් කොටාසයක් සාකච්ඡා කළා. ඒ වගේම දැන් මේ අවස්ථාවෙත් අපේ කුසල විපාක සිත් 8ක් පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට අහේතුක කුසල විපාක සිත් අටේ සහ සහේතුක කුසල විපාක සිත් 8 කෙනම විපාක සිත් 16 තුල කෙනම් ආකාරයක වෙනසක් තියනවද? එතකොට එතනදී ඇයි අහේතුක වශයෙන් සහ මෙහිදී සහේතුක වශයෙන් මේ කුසල් සිත් පිළිබඳව සාකච්ඡා කරන්නේ කියන එක පිළිබඳවත් අපි සිහිපත් කරන්නට ඕන. එහිදී දැන් එතන අහේතුක සිත් ගැන අපි සාකච්ඡා කරනකොට අපි එතන සාකච්ඡා කළා ඒවාට අපි අහේතුක කියන නාමය භාවිත කරන්නේ කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැතිව ඉබේම හටගන්න නිසා නෙවෙයි. එෙහිදී ඒ ධර්මය තුළ අපි හේතු නාමයෙන් සාකච්ඡා කරන ධර්මතා හයක් පිළිබඳව අපි සිහිපත් කළා. ඒ කුසල පක්ෂයෙන් අලෝභ, අදෝස, අමෝහ කියන කාරණා තුනත් අකුසල පක්ෂයෙන් ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ කාරණා හයට අපි හේතු කියන නාමයෙන් භාවිත කළා. එතකොට ඒ වාට අපි අහේතුක කුසල විපාක කියන නාමය භාවිත කරන්නේ එෙහිදී සාකච්ඡා කළ ඒ අකුසල වගේ මේ කුසල විපාක සිත් අට තුලත් කිසිම හේතු ධර්මයක් ඉදුනේ නැහැ. කියන්නේ වෙනත් චෛසික ධර්මයන් යෙදුනා. නමුත් හේතු කියන නාමයෙන් අපි භාවිත කරන කිසිම ධර්මයක් එත් සිත් සමග යෙදිලා නැති නිසා තමයි ඒ වාට අහේතුක කුසල විපාක කියන නාමය භාවිත කරන්නේ. එතකොට අපි දැන් කතා කරන මේ සහේතුක කුසල විපාක කියලා කියන්නේ අපි මීට පෙර කතා කරපු මහා කුසල සිත් අටෙන් ලැබෙන විපාක කොටාසයක්. එතකොට දැන් මෙතන තියෙන්නේ හේතු සහ ඵල. දැන් හේතු ඵල ධර්මතා වශයෙන් සිහිපත් කළොත් සහේතුක මහා කුසල සිත් 8 හේතු හැටියට සඳහන් කළොත් එයින් ලැබෙන ඵලය තමයි මෙහිදී සාකච්ඡා කරන මේ සහේතුක කුසල විපාක කියන සිත් කොටාසයට අයත් වන්නේ. එතකොට එතන ලොකු වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ අර සිත් ගණන් ගන්නකොට අපි කුසල විපාක සිත් පිළිබඳව සිහිපත් කරනා අතනදී අපි සාකච්ඡා කරේ ඔක්කොම උපේක්ෂා සහගත වශයෙන් තමයි භාවිත කරන්නේ. ඒ වගේම සහේතුක මහා කුසල් සිත් ගැන කියනකොට අපි සාකච්ඡා කළේ සෝමනස් සහගත ඥාන සංපයුක්ත අසංකාරික ආදී වශයෙන් සිත් 8ක් පිළිබඳව. එතකොට දැන් විපාක සිත් ගැන කියනකොටත් ඒ විදිහටමයි ඒ සිත් අට භාවිත කරන්නේ. දැන් අපි සිහිපත් කරා මේ සිත් අටේ විපාක කොටාසයක් තමයි මෙහිදී කියවෙන්නේ. එතකොට ඒ නිසා මේ සිත් භාවිත කරනකොට නම් කරන්නේ සෝමනස සහගත ඥාන සංපයුක්ත අසංකාරික විපාක සිත. අන්න එතකොට වෙනසකට තියෙන අතනදී අපි භාවිත කරන්නේ කුසල සිත කියන නාමයෙන් මෙහිදී භාවිත කරන්නේ විපාක කියන නාමයෙන් යුක්තව. එතකොට දැන් මෙතන විපාක කියලා කියනකොට තේරුම් ගන්නට ඕන විපාකයක් සකස් වෙන්නට බෑ කුසල් සිතක් නැත්නම්. එතකොට දැන් යම් වෙලාවක තමන් විසින් සෝමනස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික වශයෙන් කුසල් සිතක් උපදවා ගත්තනම් ඒ උපදවාගත් කුසල් සිතට අනුරූපීව ලැබෙන එහි ඵලය තමයි සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික විපාක සිත කියලා කියන්නේ. පැහැදිලිනේ? ඒ වගේම යම් වේලාවක සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත සසංකාරික කුසල සිතක් උපදවා ගත්තනම් ඒ කුසල චිත්තයට ලැබෙන විපාකය තමයි සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත සසංකාරික විපාක සිත කියලා කියන්නේ. අන්නේ න්‍යායෙන් තමයි අපි අනිත් සිත් පිළිබඳවත් සිහිපත් කළ යුතු වන්නේ. එතකොට අපි කල්පනා කරන්නට ඕන දැන් මේ විදිහේ කුසල් සිත් උපදින්නේ කිනම් අවස්ථාවන් තුලදීද කියන එක. ඒක මතකයි අපි සාමාන්‍ය විවහාරයේ තුල සාමාන්‍ය ලෝකයේ තුල අපි අර දස පුණ්‍ය ක්‍රියා කියන නාමයෙන් යම් වෙලාවකේ පින් දහම් තුල යෙදෙනකොට පහළ වෙන්නේ මේ කුසල් සිත් අට අතරින් එකක්. ඒ වගේම අපේ දස කුසල පත කියලා කොටාසයක් නම් කරනවා. ඒ දස කුසල් තුල යමෙක් හික්මෙනවා නම් අන්න ඒ මොහොතේදී ලැබෙන්නේත් මේ කුසල් සිත් අට අතරින් එකක්මයි. එතකොට මේවාට අපි මහා කුසල සිත් කියන නාමය භාවිත කළේ ඒවා අනිත් සිත්වලට වඩා විශාල නිසා හෝ වටිනකමින් වැඩි නිසා නෙවෙයි. දැන් මහා කුසල සිත්වලට වඩා රූපාවචර කුසල සිත උසස්. ඊටත් වඩා අරූපාවචර කුසල සිත් උසස්. ඊටත් වඩා ලෝකෝත්තර කුසල් සිත් උසස් බවට පත් වෙනවා. නමුත් මේවාට මහා කුසල් කියන නාමය භාවිත කරන්නේම ලෝකේ බොහෝ පිරිසකට උපදවා ගන්නට හැකියාවක් තිබෙන නිසා හැමෝටම තමන්ගේ సంతානය තුළ උපදවා ගැනීමේ හැකියාවක් තියෙන නිසායි මේවාට මහා කුසල් කියන නාමය අපි භාවිත කරන්නේ. එතකොට දැන් මේ කතා කරන විපාක කියන කොටාසයන් සැබවින්ම මේවට විපාක කියන නාමය භාවිත කරන්නේ අර පැසුණු ස්වභාවයෙන් ඒ කියන්නේ මේරීමටපත් වුණු ස්වභාවයෙන් යුක්ත නිසා තමයි මේ වාට විපාක කියන නාමය අපි භාවිත කරන්නේ. එතකොට එහි තියෙන ස්වභාවය තමයි දැන් අපි යම් වෙලාවක කුසලයක් උපද්දවා ගත්තා නම් ඒ ඉපදිච්ච කුසලය තුල අනිවාර්යයෙන්ම විපාක කියන කොටාසයක් සකස් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව වඩාත් පැහැදිලිව අවබෝධ කරලීම සඳහා සඳහන් වෙනවා කාරණා හතරක් මේ විපාක කියන කොටාසයට අදාළ වන ආකාරයෙන්. ඒවට අපි භාවිත කරනවා සමංගීතා කියන නාමය. එතකොට ඒ අනුසාරයෙන් මේ විපාක කියන කොටාසය තුල කර්මයක් එක්ක මේක අපි සම්බන්ධ කරනකොට එතන තියෙනවා චේතනා සමංගීතා ඒ වගේම උප ဋ ාන සමංගීතා කම්ම සමංගීතා සහ විපාක සමංගීතා කියලා කොට්ටාස හතරක් සඳහන් වෙනවා. එතන මෙතන චේතනා සමංගීතා කියලා කියන්නේ දැන් අපි යම් වෙලාවක කුසලයක් හෝ අකුසලයක් රැස් කරනවා නම් ඒ රැස් කරන්නේ චේතනාවත් සමගින්මයි. එතකොට අපි කර්මය කියන එක තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේම අර නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙන පාඩය හැමෝම දන්න පාඩයක්. චේතනාහං භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා සඳහන් වෙනවා. එතනදී පැහැදිලි කරන්නේ චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. ඒතරේ චේතනා අනුසාරයෙන් ඒ කර්මයක් බවට පත් වෙන්නේ මේ චේතනාව. එතකොට මේ චේතනා අනේක අප්‍රමාණව තියෙනවා. ඒතර දැන් ඔය ඇත්තෝ මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට දැන් ඔය ඇත්තන්ට තියෙන ඇසීමේ චේතනාව. දැන් මං මේ මොහොතේ ධර්මයේ දේශනා කරනවා. එතකොට මා තුළ මේ වෙලාවේ තියෙන කතා කිරීමේ චේතනාව. එතකොට අන්න ඒ විදිහේ අපි කරන හැම දෙයකම මේ චේතනාවත් එක්කම තමයි කරන්නේ. එතකොට අපි යම් වෙලාවක කුමක් හෝ බලනවා නම් ඒ වෙලාවේ තියෙන බැලීමේ චේතනාව. ඒ වගේම ගායනා කරනවා නම් ඒ වෙලාවේ තියෙන ගැයීමේ චේතනාව. අන්න ඒ විදිහට ආහාර පාන අනුභව කරනවා නම් ඒ මොහොතේ තියෙන අනුභව කිරීමේ චේතනාව. මල් පහන් පූජා කරනවා නම් බුදුන් වන්දනා කරනවා නම් අන්න ඒ මොහොතේ වන්දනාමය චේතනාව. මෙන්න මේ විදිහට යම් වෙලාවක අපි කර්මයක් සිදු කරනවද අන්නේ සිදු කරන මොහොත තමයි මේ චේතනා සමංගීතා කියලා කියන්නේ. කියන්නේ දැන් පැහැදිලි. දැන් මේ සියලු දෙනා මේ මොහොතේ මේ ඇසීමේ චේතනාව පහළ කරගෙන මේ ධර්මයට ඇහුම්කන් දෙනවා නේ. එතකොට මේ චේතනාව තමයි මෙතන චේතනා සමංගීතා කියලා කියන්නේ. එතකොට දැන් මේ වෙලාවේ උපදින්නේ කුසල සිත. එතකොට දැන් චේතනා සමංගීතා කියලා කියන මේ චේතනාව බොහෝ වෙලාවක් පවතින්නේ නැහැ. ඒතර හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වෙනවා. එතකොට අන්න ඒ විදිහට ඒ චේතනාව හටගෙන ඒ චේතනාව පවතින. ඒ කියන්නේ දැන් චේතනාව පහළ කරගෙන මේ ධර්ම ශ්‍රවණය කරනවා. ඒ ඇසීමේ චේතනාව තුළ දැන් කුසලයක් උපද්දවා ගන්නවා. අන්න එතකොට ඒ මොහොත තමයි චේතනා සමංගීතා කියලා කියන්නේ. එතකොට චේතනාව ඉක්ම ගියාට පස්සේ හටගෙන නිරුද්ධ වුණාට පස්සේ එතන තියෙන ආයත් චේතනා සමංගීතාව නෙවෙයි. ඒතරේ චේතනාව ඉක්මෙනකොටම අන්න ඉතිනින් පස්සේ තියෙන්නේ ඒ ඔස්සේ කර්මයක් රැස් වෙනවා. ඒ චේතනාව චේතනා සමංගීතාව ඉක්මෙනකොටම ඒක අතීතයට එකතු වෙනවා. අපි සම්මුතියෙන් කතා කරන අතීතයට යනකොට දැන් එතන තවත් තියෙන්නේ චේතනා සමංගීතාවද? ඒ කියන්නේ දැන් මීට පෙරත් මේ වැඩසටහනේදී අපි චේතනා සමංගීතාව පහල කරගෙන ධර්ම ශ්‍රවණය කළා. නමුත් තාම තියෙන්නේ ඒ චේතනාවමද? නැහැ. එතකොට ඒ පසුගිය දිනේදී පහළ ඒ මොහොතේ ඇති කරගත්ත චේතනා සමංගීතා ඒ මොහොතේම ඉක්මලා ගියා. නමුත් දැන් තියෙන්නේ එදා ඒ චේතනා සමංගීතාවය තුල යම් වෙලාවක් හිඳමින් රැස් කරගත්තා නම් කුසල් සිත් උපදවා ගත්තා නම් එතනින් පස්සේ කර්මයක් රැස් කරගෙන තියෙන්නේ. දැන් ඊටර මේ වෙනකොට කුසල් රැස් කරගත්තා. ඊටර අන්න ඒ විදිහට චේතනා සමංගීතාව ඉක්මුණාට පස්සේ පවතින ස්වභාවයට යම්කිසි කොටාසයක් ඉතුරු වෙනන කුසල් හෝ අකුසල් වශයෙන් අන්න ඒකට අපි කියනවා කම්ම සමංගීතා කියලා. පැහැදිලිද චේතනා සමංගීතාවයයි කම්ම සමංගීතාවය අතර වෙනස පැහැදිලි වුණාද? ඒතර ඒ වෙනස තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ දැන් චේතනා සමංගීතාවේ ඉක්මිලා තමන් විසින් කර්මයක් උපද්දවගෙන තියෙනවා. ඊට පස්සේ යම් වෙලාවක මේ කර්මය විපාක දෙන්න එළඹෙන අවස්ථාවක් තියෙනවා. හිතන්න දැන් තමන් මරණාසන්න මොහොතට එළඹෙනකොට ඒ මරණාසන්න මොහොතේදී අවසාන මරණාසන්න චිත්ත වීතියට යම්කිසි කුසලයක් හෝ අකුසලයක් අරමුණු කරගන්නවානේ. එතකොට අන්න ඒ මොහොතේදී Tamanට වැටහෙනවා. හිතන්න දැන් මේ වෙලාවේ අපි රැස් කරගෙන තියෙන කුසල කර්මය වැටහෙනවා කියලා. එළඹෙනවා කියලා. අන්නේ විපාක දෙන්නට එළඹෙන අවස්ථාව තමයි අපි කියන වෙතෙන්ට උප ဋ ාන සමංගීතා කියලා. ඒතර උප ဋ ාන සමංගීතා කියලා කියන්නේ කර්මයේ විපාක දෙන්න එළඹෙන අවස්ථාව, පැමිණෙන අවස්ථාවට කියනවා. උප ဋ ාන සමංගීතා කියලා. එතකොට එතනේ උප ဋ ාන සමංගීතාවය සහ විපාක සමංගීතාවය කියන එක හොඳින්ම පැහැදිලි කරගන්න පුළුවන් ප්‍රතිසන්දිය කියන එක තේරුම් ගත්තාම. දැන් මේ අපේ මුලිනුත් සිහිපත් කළා හැම සිතකම තියෙනවා කියලා කෘත්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ හැම සිතකින්ම කෙරෙන කෘත්‍යයක් තියෙනවා. ඒතර අපි දැන් මේ මොහොතේ කතා කරන මේ කුසල් සිත්වල සහ විපාක සිත්වල කියන මේ චිත්තයන් තුලත් තියෙනවා කෘත්‍ය ස්වභාවයක්. ඒ කෘත්‍යයන් විදිහට අපි සඳහන් කරනකොට දැන් එක සිතකට තියෙන එක කෘත්‍යයක් විතරක් නෙවෙයි එක සිතකින් සමහර විට කෘත්‍ය උපරිම වශයෙන් පහක් සිදු කරන අවස්ථා තියෙනවා. ඒ සම්තිරණ සිත්වලදීම. එතකොට අපේ දැන් මේ මොහොතේ කතා කරන මේ සිත් වලින් කරන කෘත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ කෘත්‍ය ස්වභාවය හැටියට සඳහන් කරනකොට මූලික වශයෙන් කෘත්‍ය හතරක් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් මෙතන කෘත්‍ය හතරක් කියලා කියන්නේ දැන් තමන් මේ රැස් කරගන්න මේ කුසලය හේතු කරගෙන ඒ සිත තුළ කෘත්‍යයන් සිදු කරනකොට එතන ප්‍රතිසන්දි භවාංග චුති සහ තදාරම්මන කියන කෘත්‍යයන් මේ විපාක සිත් වලින් සිදු කරනවා. එතකොට දැන් මතක ඇති සමංගීතා කියලා කාරණා අපි කීයක් පැහැදිලි කරාද මේ වෙනකොට තුනක් පැහැදිලි කළා. පැහැදිලි වුණාද ඒක? ඒ කියන්නේ චේතනා සමංගීතා ඊළඟට කම්ම සමංගීතා උපට්ඨාන සමංගීතා ඊළඟට තියෙන විපාක සමංගීත. ඒතර මේක කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් හිතන්න දැන් මරණාසන්න මොහොතේදී යම්කිසි කර්මයක් එළඹෙනවා නම් ඒ එළඹෙන අවස්ථාව තමයි උපට්ඨාන සමංගීත. එතකොට හිතන්න දැන් මේ ජීවිතේදී අපි මරණාසන්න මොහොතේදී අපි අද දැන් මේ වෙලාවේ මේ උපද්දවන මේ කුසලය එතැනට එළඹෙනවා. අන්න එතනට එළඹෙනකොට මරණාසන්න මොහොතේදී අන්න උපට්ඨාන සමංගීතාවයේ හැටියට මේ කර්මය පැමිණුණා. ඒතර තාම තියෙන්නේ මේ අපි රැස් කරගත්ත කුසලයක් තමයි මේ එළඹෙන්නේ. ඒතර මේ කුසලයේ එළඹුණාට පස්සේ මේ කුසලය අරමුණු කරගෙන එහි ඵලයේ හැටියට අන්න ඒකේ විපාකයක් හැටියට පහළ වෙනවා ප්‍රතිසන්දි සිත ඊළඟ භවයේ ප්‍රතිසන්දි සිත පහළ වෙනවා මේ කුසලයේ විපාකයක් හැටියට අන්න උපට්ඨාන වශයෙන් එළඹුණා මේ කර්මය කියන්නේ අර චේතනා සමංගීතාවය කම්ම සමංගීතාවය, උප ဋ ාහන සමංගීතාවය විදිහට මේ කතා කරපු මේ කර්මය තුල දැන් කාරණා තුනක් දක්වාම පැමිණියා. දැන් මේ උප ဋ ාහන සමංගීතාවය කියන මරණාසන්න මොහොතේදී එළඹුණා. ඊට පස්සේ මේකේ විපාකය තමයි ප්‍රතිසන්දිය කියලා කියන්නේ. ඒත් ප්‍රතිසන්දිය ලබනකොට අන්න දැන් අපි හිතන්නේ දැන් මේ වෙලාවේ මේ හැමදෙනාම ඥාන සම්පයුක්ත ත්‍රි හේතුක කුසලයකින් මේක ශ්‍රවණය කරනවා. ඒතර මේ නිසාම මේක තවදුරටත් අර පසුපෙළ සිත් වලින් මේකට උපස්ථාන කරමින් මේක තවත් වර්ධනය කරගත්ත නිසා මේක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. ඒතර හිතන්න මේ කුසලය එළඹුණා කියලා මරණාසන්න මොහොතේදී අන්න එතකොට අපේ ඊළඟ භවය ප්‍රතිසන්දිය ලබනවා විපාකයක් හැටියට ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයක් හැටියට. අන්න ඒ වෙලාවේ පහළ වෙන්නේ එතකොට දැන් ඥාන සම්පයුක්ත හැටියට පහළ වුණා නම් සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල්සිත උප ဋ ාන සමංගීතාවේ හැටියට ලැබුණා නම් අන්න ප්‍රතිසන්දියේ හැටියට පහළ වෙන්නේ සෝමනස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික විපාක සිත. ඒතර දැන් පැහැදිලි වුණාද මේ විපාක කියන කවර දෙයකටද කියලා. ඒතර මේ විපාක සිත් වලින් කෙරෙන්නේ අර රැස් කරගත්තු කුසලය ඵල දීමක්. තමයි විපාක සිත් වලින් කෙරෙන්නේ. එතකොට අපි යම්තා කුසල ධර්මයන් සිදු කරනවා නම් ඒ වගේම අකුසල ධර්මයන් සිදු කරනවා නම් මේ විපාක කියන කොට්ටාසේ තුලත් ආකාර දෙකක් තියෙනවා. කියන්නේ කුසල් අකුසල් වශයෙන් නෙවෙයි. එතන තියෙනවා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා අවස්ථා දෙකක් හැම කර්මයකම තියෙනවා. ඒතර ඒකෙන් සඳහන් කරන්නේ දැන් යම් කුසල සිතක් උපද්දවනකොට හෝ අකුසල් සිතක් උපද්දවනකොට ඒ කුසල සිත ප්‍රබල කුසලයක් නම් ඒ ප්‍රබල කුසලය තුළ ඒක විපාකය ලැබෙනකොට එහි පවතින ස්වභාවයට අනුරූපීව ඒ තුළින් ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්නත් සමත් බවක් ඇති වෙනවා ප්‍රවෘත්ති විපාක ලබලා දෙන්නත් සමක් බවක් ඇති වෙනවා ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ සමහර කර්ම සමත් වෙනවා අලුත් භවයක උත්පත්තිය ලබවන්න. කියන තවත් භවයක් තුළ ප්‍රතිසන්දිය ලබන්න ශක්තිමත් කර්ම තියෙනවා. අන්න ඒවට කියනවා කර්මයන්ගේ ප්‍රතිසන්දි විපාක කියලා. ඒ වගේම තවත් සමහර කර්ම කොටාසයක් තියෙනවා මේ කර්මවලට ප්‍රතිසන්දිය ලබලා දෙන්න සමත්කමක් නැහැ. නමුත් යම් භවයක ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ අන්න ඒ ප්‍රතිසන්දිය ලැබූ ජීවිතේට කුසලයේ හැටියට අකුසලයේ හැටියට හෝ පැමිණිල උපස්තම්භක වශයෙන් ඒ ජීවිතේට නොඑක් ආකාරයේ දුක්සප ලබලා දෙන්නට තමන් ඉන්න තත්වෙන් ඉහළට යවන්න හෝ පහත් බවට පත් කරවන්න උපස්තම්භක වශයෙන් හේතු වන ප්‍රවෘත්ති විපාක ලබලා දෙන කර්ම කොටාසයකුත් තියෙනවා විපාකයන් හැටියට. එතකොට ප්‍රතිසන්දේ විපාක ලබලා දෙන කර්ම හැම එකම ප්‍රවෘත්ති විපාකත් ලබලා දෙනවා. හැබැයි ප්‍රවෘත්ති විපාක ලබලා දෙන්න සමත් කර්මයන් තුළ ප්‍රතිසන්දි විපාක ලබලා දෙන්න සමත් බවක් ඇති වෙන්නේ නැහැ. ඒක මෙහෙම හිතන්න. දැන් අපි ඒක අකුසල පක්ෂයෙන් වගේම කුසල පක්ෂයෙන්ුත් අපිට ඒක කතා කරන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න ඕන. දැන් අපි දන්නවා අපේ මුගලන් තෙරුන් වහන්සේ ගැන කියනකොට උන්වහන්සේ එක භවයකදී දෙමව්පියන් මැරුවා කියන සිද්ධිය අපි අහලා තියෙනවා. එතකොට අපි හොඳින්ම තේරුම් ගන්නට ඕන සෑම කර්මයකම ප්‍රතිසන්දේ විපාක ලබා දිය හැක්කේ එක්වරක් පමණයි. කියන්නේ අපි යම් වෙලාවක කර්මයක් රැස් කළා නම් ඒ කර්මය තුළින් ප්‍රතිසන්දී විපාකයක් හැටියට ප්‍රතිසන්දිය ලබා දිය හැක්කේ එක්වරක් පමණයි. නමුත් ප්‍රවෘත්ති විපාක ලබලා දෙන්න පුළුවන් අනේක අප්‍රමාණ වාරයක්. මේක මේ උදාහරණයෙන් තේරුම් ගන්න. දැන් මුගලන් තෙරුන් වහන්සේ දෙමව්පියන් මැරුවා. ඒ වෙලාවේ අකුසල් සිතක් උපද්දවා ගත්තානේ. ඒ අකුසල් සිත උපද්දවාගෙන ඒ සිතෙන් තමයි දෙමව්පියන් ඝාතනය කරන්නේ. එතකොට එදා ඒ කෙනා මරණාසන්නයටපත් වෙනකොට උප ဋ ාහන සමංගීතාවේ හැටියට එළඹුණේ මේ මහා බරපතල ගරුක අකුසල කර්මය තමයි. කියන අකුසල කර්මය. විපාකේ නෙවෙයි අකුසල කර්මය තමයි උප ဋ ාහන සමංගීතාවයේ හැටියට එළඹුණේ. ඒතරේ ගරුක හැටියට පැමිණෙච්ච අකුසල කර්මයේ විපාකයක් හැටියට ඒ කර්මයේ විපාකයේ හැටියට ප්‍රතිසන්දිය ලැබුවා අවීචි මහ නිරේ. ඒතර අවීචි මහ නිරේ ඉපදිලා කල්පයක් බොහෝ දුක් වින්දනය කළා. ඒතර එහිදී ඒ ප්‍රතිසන්දිය ලබා දීමත් සමගින්ම ඒ සිතේ ප්‍රතිසන්දිය ලබා දීමේ ශක්තිය එතනින්ම දුර වෙනවා. නමුත් ඒ ඒ කෙනා එහිදී දුක් විඳලා නැවතත් සුගති භවයන්ට පැමිණියානේ. ඒ නිරයෙන් මිදිලා. නමුත් සුගතියට පැමුණුනාට පස්සෙත් අන්න ආය ආයමත් ඒ කරපු කර්මයට විපාක ලැබුණා. එතකොට අන්න නමුත් කොතනකවත් ඊට පස්සේ සඳහන් කළේ නැහැ ඒ කර්මය නිසා නිරයට ගියා කියලා. හෝ වෙනත් දුගති ලෝකයක ඉපදුනා කියලා හරි. ඒ කවර හේතුවක් නිසාද සෑම කර්මයකම ප්‍රතිසන්දිය ලබා දිය හැක්කේ එක්වරක් පමණයි. නමුත් ප්‍රවෘත්ති විපාක කියන දේවල් නැති වෙන්නේ නැහැ. ඒ කර්මයේ ශක්තිය ගෙවෙන තුරාවටම ප්‍රවෘත්ති විපාක නැති වෙන්නේ. ඒකට ඒ එදා ඒ දෙමාපියන් මරපු අකුසල කර්මයේ විපාකයේ හැටියට ප්‍රතිසන්දි විපාක ලබලා දුන්නා අවීචි මහා නිරයේ උත්පත්තිය ලැබවලා. නමුත් එහිදී දුක් විඳලා නැවත සුගති ලෝකයට පැමිණියාට පස්සෙත් නමුත් එතනින් පස්සේ උපදින උපදින හැම භවයකදීම ඒ කර්මය නිසා නැවත අන් අයගේ පහර කෑම් වලට බඳුන් වෙලා මිය පරලෝ යන්න සිදු වුණා. එතකොට ඒ පැමිණියේ එදා ඒ රැස් කරපු කර්මයේ ප්‍රවෘත්ති විපාක. පැහැදිලිද? එතකොට අන්න එතකොට පැමිණියේ ප්‍රවෘත්ති විපාක පැමිණියේ. එතකොට ප්‍රවෘත්ති විපාක දීලා අවසන් වෙන්නේ කවද්ද කියන එක කාටවත් කියන්න බෑ. ඒක කොතෙක් කාල විපාක දෙයිද කියලා. දැන් ඒක නා දැන් කල්ප ගණක් කල්ප ගානකට ඉස්සලනේ කර්මය කරේ. නමුත් ප්‍රවෘත්ති විපාක දුන්නා නිවන් දකින්නකම්ම. එතකොට අන්න ඒ නිසා ඒ හැම කර්මයකම මේ වගේ ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක කියලා කොටාස දෙකක් තියෙන අර වගේ බරපතල ශක්තිමත් කුසල් හෝ අකුසල් කර්මවල ප්‍රතිසන්ද විපාක ශක්තියක් තියෙනවා ප්‍රවෘත්ති විපාක ශක්තියක් තියෙනවා. ඒ අතරින් ප්‍රතිසන්ද විපාකය හැටියට අවස්ථාව ලබලා දෙන්නේ එක්වරක් පමණයි. නමුත් ප්‍රවෘත්ති විපාක ඒ කර්මය හීන වෙනකම්ම, ගෙවෙනකම්ම භවයක් භවයක් පාසාම අවස්ථාව ලැබුණු විගස එහි ප්‍රවෘත්ති විපාකය එළඹෙනවා. අන්න ඒ වගේම තමයි දන් දීමේ කුසල ධර්මයේ තුලත් අපි රැස් කරන හැම කුසලයක් තුලත් ඒ වගේමයි. ඒ කියන්නේ දැන් අපි මේ විදිහ හිතන්න දැන් මේ මොහොතේදී අපි යම් කෙනෙක්ට දානයක් පූජා කරනවා. ඒ දානයක් පූජා කළාම අපිට ඒ තුල ලොකු කුසලයක් රැස්සෙන හිතන බුදුරජාණන් වහන්සේ උදෙසා ඥාන සම්පයුක්ත විදිහේ සිතක් පහල කරගෙන යම් දෙයක් පූජා කළා කියලා මලක් පහනක් හෝ එතකොට අන්න ඒ තුල විශාල කුසලයක් හටගත්තා. මරණාසන්න මොහොතේදී මේ කුසලය සිහිපත් වෙනවා. අන්න ඒ කුසලයේ විපාකයක් හැටියට ඒකේ ප්‍රතිසන්දිය ලබලා දෙනවා සුගති ලෝකයක් තුල උසස් තැනක ඔන්න යහපත් එක්ක දිව්‍ය ලෝකයක හරි මනුෂ්‍ය ලෝකයක හරි යහපත් ප්‍රතිසන්දියක් ලබලා දෙනවා. එතකොට ඒ ප්‍රතිසන්දිය කියන්නේ මේ විපාකසිතනේ. ඒ විපාකසිතෙන් ඒ ප්‍රතිසන්දිය ලැබීමත් සමගින්ම ඒ කර්මයෙන් නැවත කවදාකවත් ප්‍රතිසන්දියක් ලබලා දෙන්න සමත්කමක් ඒ කර්මයට නැහැ. නමුත් ඔය ඇත්තෝ ඒ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරපු නිසා ඒ මල් පූජා කරපු කුසලය නිසා එහි එකවරක් ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ හිතන්නේ එතන බොහෝ සැප වින්දනය කරලා නැවතත් වෙන කුසලයක් නිසා අපි ආයත් සුගත ලෝකයකට පැමිණියා කියලා. නමුත් අර එදා මල් පූජා කිරීමේ කුසලයේ හේතු කරගෙන ඒකේ ප්‍රවෘත්ති විපාකයක් හැටියට හැකියාවක් තියෙනවා තමන් උපදින උපදින භවයන් තුල රූප ස්වභාවයෙන් බොහොම ඉහළට ගියපු කෙනෙක් බවට පත් වෙලා උත්පත්ති ලැබවන්නේ. ඒ කියන්නේ ඒ ඒ බව ලැබෙන්නේ රූප ස්වභාවය ලැබෙන්න, වර්ණවත් බව ලැබෙන්න. ඊළඟට දැන් මල් පහන් පූජා කිරීම තුළ බලාපොරොත්තු වෙන ගෞරවයක් සිදු කිරීමනේ. ඒ තුලින් අනිත් අයගේ ගෞරවයන් ලැබීමට අනේකේ ප්‍රවෘත්ති විපාකය පළ දෙනවා. ඒකේ සීමාවක් නැහැ. දැන් එතන පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේට යමක් පූජා කළා නම් ඒකේ විපාකයේ හැටියට කියන්නේ කියන අර ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ගුණ අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ කියලා කියන්නේ. කියන්නේ දැන් බුදු කෙනෙක් කියන්නේ අචින්තියයි. සිතා නිම කරන්නට බෑ කියලා කියනවා. ඒ වගේම බුදු ගුණත් සිතා නිම කරන්නට බෑ. ඒතර ඒ වගේ කෙනෙක්ට සුළු පූජාවක් හෝ කළා නම් එයින් ලැබෙන විපාකයක් සීමාවක් පනවන්න බෑ කියලා කියනවා. ඒතර මෙතන සීමාවක් පනවන්න බෑ කියලා කියන්නේ ඒ කරපු කුසලයෙන් හැම භවයකදීම සුගති ලෝකයක් තුල ප්‍රතිසන්දිය ලබවනවා කියන අර්ථයෙන් නෙවෙයි. මොකද එකවරක් පමණයි ප්‍රතිසන්දිය ලබා දී හැකිවන්නේ. නමුත් ඒකෙන් කියන අචින්තියයි කියලා කියන්නේ ඒකේ ප්‍රවෘත්ති විපාක හැටියට ලබලා දෙන තමන් සැපයටපත් කරන ස්වභාවයන්ගේ ප්‍රමාණයක් නැහැ කියලා. ඒකට තමන් උපදින උපදින හැම භවයක් තුලම ඒ සුදුසු අවස්ථාවේ එළඹුණාම මේ කර්මය විපාක දෙන්න එළමෙනවා. අන්න ඒ නිසා මේ ප්‍රවෘත්ති විපාක සහ ප්‍රතිසන්ද විපාක කියන ස්වභාවය පිළිබඳවත් අපේ අවබෝධ කරගන්නට ඕන. ඒතර දැන් මේ අර චේතනා වශයෙන් අපි කතා කරපු මේ චේතනා සමංගීතාවයයි කම්ම සමංගීතාවයයි උප ဋ ාහන සමංගීතාවයයි විපාක සමංගීතා කියන මේ කාරණා හතර පැහැදිලි වුණා නම් මේ විපාක සිත් කියන්නේ කවර ආකාරක සිත් කොටාසයක්ද කියන එක පැහැදිලි වන්නට ඇති. ඒතර දැන් මේ විපාක සිත් ගැන කියනකොට ගොඩාක් අපි විග්‍රහ කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විපාක සිත් වලට වඩා අපි අවධානය යොමු කළ යුත්තේ කුසල් සිත් පිළිබඳව. ඒ කවර හේතුවක් නිසාද? දැන් විපාක සිත් ගැන අපිට කළ යුතු දෙයක් නැහැ. නේද? දැන් විපාක සිත් විනා කෙරෙහි අපිට කල යුතු දෙයක් නැහැ. හේතුව ඒ විපාක සිතක් තියෙන්නේ කුසලයක් තිබුණොත් විතරයි. ඒතර කුසලයක් නැත්නම් විපාක සිතක් නැහැ. ඒතර අපේ විපාක සිත ගැන අවධානය යොමු කළා කියන එක තරම් වැදගත් නොවේ කියලා කියන්නේ අපිට ඒක විපාකය ලැබෙනවා. ඒකට අපි කැමති වුණත් අකමැති වුණත් ප්‍රාර්ථනා කළත් නොකළත් සුදුසු කර්මයක් තියෙනවා නම් විපාක දෙන්න සුදුසු අවස්ථාව ලැබුණාම විපාක දෙනවා. එකෙන් ගැලවෙන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි අර පෙන්වා දෙන අර න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. න පබ්බතානං විවරං පවිස්සන විජ්ජතිසෝ జగතිප්පදේසෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්ම. එන යම් කෙනෙක් කර්ම විපාකයෙන් ගැලවෙන්න කියලා අහසේ හිටියත් ඊළඟට සමුද්ද මජ්ජේ මේ මහා මුහුද සමුද්‍රයේ මැද්දේ හිටියත් ඊළඟට විවරං පවිස්ස මේ මහා පර්වතයක විවරයක් තුල සැඟවිලා හිටියත් කියන එකෙන් මිදෙන්න බෑ කියලා කිනවා. ඒ වගේ භූමි ප්‍රදේශයක් කර්මයෙන් ගැලවෙන්න කියලා හැංගිලා සිටියේ හැකි ෂේම භූමියක් ආරක්ෂිත ස්ථානයක් සැඟවේ හැකි තැනක් කොතනකවත් නෑ කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ මේ විපාක. එතකොට අපිට ඒක දැන් මේ වෙලාවෙත් මේකනේ. දැන් මේ වෙලාවෙත් මේ විපාකයක් මේ විඳින්නේ. පැහැදිලිද? දැන් අපි මේ වෙලාවෙත් මේ කර්ම විපාකයක් මේ විඳින්නේ. එතකොට දැන් දැන් ඔය ඇත්තන් හිතෙන්න පුළුවන් මේ ඉඳගෙන මේක විපාකයක්ම තමයි කියලා. නමුත් මෙතන පැහැදිලි කරගත යුත්තේ විපාක කියලා කිව්වේ දැන් මෙතන මේ ධර්මයක් නේ ඇහෙන්නේ. ඒතර අපි දැන් අර කුසල විපාක සෝත විඥානනේ. එතකොට එතන තියෙන විපාක. කියන ඔය ඇත්තෝ මේ අවස්ථාවේ මේ වගේ ගැඹුරු ධර්මයක් ශ්‍රවණය කරන්න කුසලයක් තියෙන්න එපේ. ඒ කියන්නේ පෙර ජීවිතයේ කරපු කුසලයක් තියෙන්න ඕන. එතකොට ඒකේ විපාකය තමයි දැන් මේ ඵල දෙන්නේ Tamanට. ඒ කියන්නේ Taman මීට పూర్ව භවයන් තුල මේ මේ අවස්ථාවට උචිත වන ආකාරයේ කුසලයක් කරලා තියෙනවා. ඒ කුසලය කරපු නිසා ඒකේ විපාකය තමයි මේ දැන් ලැබෙන්නේ ඔය ඇත්තන්ට. මේ ගැඹුරු ධර්මයක් අහන්න හිතක් පහළ වෙන්නත් මේ වගේ අවස්ථාවක මේ වගේ ගැඹුරු ධර්මයක් ශ්‍රවණය කරන්න අවස්ථාවක් එළඹෙන්නේ කුසලයක් තිබිච්ච නිසා ඒකේ විපාකය තමයි මේ ඵල දෙන්නේ. ඒතර ඒකේ අර ස්වභාවයක් තියෙනවා. අපේ කර්මයන් රැස් කරන්න යම් වෙලාවකදීද අන්න ඒ වෙලාවෙම තමයි විපාකය ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් උදේ කාලයක කර්මයක් රැස් කළා නම් උදේ කාලයකම තමයි විපාකය ලැබෙන්නේ. දිවා කාලයේ කර්මයක් රැස් කරා නම් විපාකය ලැබෙන්නේ දිවා කාලේ. රාත්‍රී කාලයේ කර්මයක් රැස් කළා නම් විපාකය ලැබෙන්නේ රාත්‍රී කාලයට. එහෙමයි කර්මයේ ස්වභාවය. ඒ සියලු අවස්ථා ඒ විදිහටම සම්මුඛ වෙන්නට ඕන. එතකොට තමයි විපාකය විඳින්න අවස්ථාව මනවින් සකස් වෙන්නේ. වෙලාව විපාක දෙනවා. ඉතින් ඒක පැහැදිලි වෙන දැන් විමානවත්ව, പ്രേතවත්ව කියවනකොට ඔයත් අහලා ඇති නේද ඒකේ තියෙන අර සමහර പ്രേතයෝ ඉන්නවා දවල්ට සැප විඳිනවා රාත්‍රියට දුක් විඳිනවා. මේ කවරක් නිසාද? එතකොට මේ දවල්ට මේ විදිහේ සැප විඳින්න හේතුව තමයි දිවා කාලයේ කුසල් කරනවා. නමුත් රාත්‍රී කාලයට සමහර දඩේ මේ ගිහිල්ලා සත්තු මරලා අන්න නොඑක් දේවල් සිදු කරන අවස්ථා තියෙනවා. අකුසල් කරපු අවස්ථා. ඒතර අන්න ඒ විදිහේ මේ සුදුසු අවස්ථාවෙම තමයි විපාක දෙන්නේ. එතකොට ඒ අභිධර්මයේ දැන් විශේෂයෙන් පටිසම්භිදා මග්ගයේ මේ කර්මයේ විපාක දෙන ආකාර 16ක් පෙන්눔 කරලා දීලා තින අපි ඒවත් කාල වේලාවට අනුරූපීව තේරුම් ගනිමු. දැන් මෙතනදී අපි සීමිත ආකාරයෙන් මේ සාකච්ඡා කළේ. ඉතින් අපි අවධානය වැඩිපුරම යොමු කළ යුත්තේ මේ කුසල් පිළිබඳව. එතකොට මොකද හේතුව? දැන් අපි මතක් කරා දැන් අර ප්‍රතිසන්දි දැන් සිත්වල තියෙනනේ කෘත්‍ය අනුව ගත්තාම අර අපි මුලින්ම දැන් කෘත්‍ය 14ක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. නමුත් අපි දැන් මෙතනදී අපි කෘත්‍ය කීපයක් සිහිපත් කරානේ දැන් විපාක සෙත් ගැන කියනකොට අපි කෘත්‍ය ගැන සාකච්ඡා කළානේ සුවල්ප වශයෙන් ඒ කියන්නේ මතක ඇති අපි ප්‍රතිසන්දි කෘත්‍ය ගැන කතා කරා චුති කෘත්‍ය ගැන කතා කරා භවාංග කෘත්‍ය ගැන කතා කළා ඊළඟට තදාරම්මන වශයෙන් කතා කරා සම්තිරණ කියලා මතක ඇතිනේ සිත් ගැන සාකච්ඡා කරනකොට ඒ කෘත්‍ය හතරක් පහක් වගේ අපි මේ වෙනකොට කෙටියෙන් සංක්ෂිප්ත ආකාරයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ අතරින් අපි දැන් ගොඩක් අයට තියෙන ප්‍රබලම ගැටලුව තමයි මේ ප්‍රතිසන්දි කෘත්‍ය කියන එක පිළිබඳව. බොහෝ අයට ගැටලුවක් තියෙන කියන්නේ අර මේ සත්වයා කොහොමද මේ ඇයි අහේතුක, දී හේතුක, ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්නේ? දැන් මේ පිළිබඳව නොයේ ගැටලු තියෙනවා. බොහෝ අයට. ඒ කියන්නේ දැන් අපි එදා සිහිපත් කරානේ යම් කෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයේ නොවුනොත් ඒ කෙනා කොච්චර උත්සාහ ගත්තත් එයාට මේ ජීවිතේ මාර්ගඵල අවබෝධ කරන්න බෑ කියලා. අම වශයෙන් ධානයක්වත් උපද්දවන්න බෑ. එතකොට බොහෝ අය නගන ප්‍රශ්නයක්. ඒතර යම් කිසි කෙනෙක් ඒ ඒ හේතුව කවරක්ද? මේ ත්‍රි හේතුක වෙන්න මොනද නිවන් දකින්න? ඇයි අනිත් අයට බැරිද නිවන් දකින්න? දැන් ඒක මේ විදිහේ ගැටලු පැන නගින්නේ අපි නොඑක් අවස්ථාවන් තුළ මේ ධර්මතාවයන් තේරුම් ගන්න උත්සාහ දරන්නේ ගොඩක් වෙලාවට අපි ආශ්‍රය කරගෙන අපේ අපි දකින්න සීමාව තුළ ඉඳගෙන තමයි අපි මේක විග්‍රහ විවරණ කරන්න උත්සාහයක් දරන්නේ. ඒතර අපේ ලෝකයේ දිහා අපේ තියෙන බුද්ධියෙන් බලලා අපි කියනවා එතකොට දැන් එහෙමනම් කොහොමද මේ සත්වයාට පිළිසරණක් ලැබෙන්නේ දැන් එදා අපි කතා කළා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින්ම තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කියලා. දැන් ත්‍රි හේතුක කුසලයක් රැස් කළාට පමණකින් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. කියන්නේ දැන් Taman දානයක් පූජා කරනවා. අලෝභය, අද්වේෂ, අමෝහයෙන් කියන මේ අර කුසල හේතු තුනම යෙදිච්ච සිතක සිතක් නේ අපි ත්‍රි හේතුක කුසල් සිතක් කියලා කිව්වේ. කියන්නේ ත්‍රි හේතුක වශයෙන් කුසල් සිත හතරක් තියෙනවානේ. කියන්නේ ත්‍රි හේතුක කුසලයක් වෙන්නේ ඒක ඥාන සංපයුක්ත වුණාමනේ. ඒතුළු ඥාන සංපයුක්ත වශයෙන් සිත හතරක් තියෙනවානේ. සෝමනස සහගත ඥාන සංපයුක්ත සංකාරික සසංකාරික වශයෙන් දෙකක් සහ උපේක්ෂා සහගත ඥාන සංපයුක්ත සංකාරික සසංකාරික වශයෙන්. ඒතුළු යම් වෙලාවක ඒ කුසල් සිත උපදවා ගත්තටම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ඒතර ඒකේ තියෙනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සහ ත්‍රි හේතුක ඕමක කියලා. ඒ වගේම දී හේතුක උත්කෘෂ්ඨ සහ දී හේතුක ඕමක කියලා කොට්ටාස හතරක් තියෙනවා. පැහැදිලිනේ අපි ඒක කතා කරලා තියෙන්නේ. පැහැදිලි වුණාද ඒක? ඒතර ඒකෙන් දැන් කිව්වා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයකින් ලැබෙනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක්. ඊළඟට ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලැබෙනවා ද්වි හේතුක ප්‍රතිසන්දියක්. ඒ වගේම ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන්ුත් ලැබෙනවා ද්වි හේතුක ප්‍රතිසන්දියක්. ඊළඟට දී හේතුක ඕමක කුසලයෙන් ලැබෙනවා අ හේතුක ප්‍රතිසන්දියක්. පැහැදිලි වුණාද ඒක? එහෙනම් දැන් මෙතන ප්‍රතිසන්දි සිත් හතර අපි සාකච්ඡා කළා මේ ප්‍රතිසන්දි තුන ලැබෙන ආකාරය. ඒ අනුව ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබලා දෙනවා එක සිතකින්. ඒ කියන්නේ එක සිතක් කියලා කිව්වේ උත්කෘෂ්ඨ කුසලයකින්ම පමණයි ත්‍රි හේතුක. ඊතර අපි කියව කොහොමද ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙන්නේ සහ ත්‍රි හේතුක ඕමක කුසලයක් බවට පත් වෙන්නේ කියලා. ඊතර උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙන්නේ ඒක අර පෙර සහ පසු පෙළ සිත් වලින් උපකාර ලැබෙන්නට ඕන. ඒතර ඒක ඒ අපි හිතමු දානයක් දීලා හරි ධර්මය ශ්‍රවණය කරලා හරි ඕනම කුසලයක් කරලා හරි අවුරුදු 20ක් 30ක් ගිහිල්ලා හරි ඒක ගැන කලකිරුණොත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්නේ ඕමක වෙනවා එතකොට. බාල වෙනවා. ඕමක කියන්නේ බාලයි කියන එක, අඩුයි කියන එක. ඒතර ඒ වගේ සිතකින් ලබලා දෙන දී හේතුක ප්‍රතිසන්දියක්. ඕමක කුසලයෙන්. ඒ වගේම දී හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලබලා දෙන්නේ අහේ මේ දී හේතුක උත්පත්තියක්මයි. ඒක අර ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ලබලා දෙන උපතට වඩා පහත් උපතක්. ඒ කියන්නේ යම් කෙනෙක් ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. ඒ වගේම ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන්වත් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබනවා. මේ දෙන්න එක සමාන වෙන්නේ කොතනකවත්. බොහොම වෙනස්. අරයා අර ත්‍රි හේතුක ඕමක කුසලයෙන් ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබන කෙනා අතරත් ඒ වගේම ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් මේ ද්වි හේතුක ප්‍රතිසන්දියක් ලබන කෙනා අතරත් ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේම ද්වි හේතුක ඕමක කුසලයෙන් ලබලා දෙන ප්‍රතිසන්දිය හේතුකයි නිසා ලොකුම වෙනසක් තියෙන. ඒ කියන්නේ උපතින්ම අන්දර් ජාති අන්ද කිය ආදි වශයෙන් සඳහන උපතින්ම බිහිරි මන්ද බුද්ධික අංග විකලත්වයටපත් වෙච්ච මේ ඔක්කොම අ හේතුක ප්‍රතිසන්දි ඒව ලබලා දෙන්නේ ද්වි හේතුක ඕමක කුසලයේ විපාකයක් හැටියට. එතනට එළමෙන සිත මොකද්ද අපි නම් කරා ඒ සිතට අපි නාමයක් භාවිත කරා සුගති ලෝකයේ නම් මොකද අර අපි කීවේ අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා සන්තීරණ සිත් දෙකක් ගැනනේ කියන්නේ අන කුසල විපාක සන්තීරණයෙන් තමයි සුගති ලෝකයේ අහේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ අකුසල විපාක සන්තීරණ සිතෙන් තමයි දුගති ලෝකයක් තුල අහේතුක ප්‍රතිසන්දි ලබලා දෙන්නේ එතකොට දැන් පැහැදිලි වෙන්නට ඇති මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් රැස් කරගන්න කොයිතරම් අපහසුද කියන එක. අනේ ඒ නිසායි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකෙන් එතර වෙනවා නම් එතර වෙන්නේ බොහොම ස්වල්ප පිරිසක් කියලා මේ ධර්මයේ තේරුම් ගන්නේ බොහොම ස්වල්ප පිරිසක්. දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දයක් ලැබුවා නම් ඒ ත්‍රී හේතුක ප්‍රතිසන්දිය ලබන්නේම ඥාන සංපයුක්ත සිතකින්නේ. ඒතර ඥාන සංපයුක්ත සිතකින් ලබන කෙනා ත්‍රී හේතුක ප්‍රතිසන්දිකයාට අපි නාමයක් භාවිත කරනවා ಜಾති ප්‍රඥා කියලා. එයාට ಜಾති ප්‍රඥා කියලා කියන්නේ උපතින්ම ප්‍රඥාවන්තයි. උපතින්ම ප්‍රඥාවන්තයි. එතකොට ඒ නිසාම ඒ කෙනාට මේ ගැඹුරු ධර්මයන් વિશેහි નિરાයාසයෙන්ම సంతානය යොමු කිරීමේ හැකියාවක් එයාට තියෙනවා. එමියා ඥාන උපතින්ම ඥාන සම්පයුක්ත සිතකින් ලැබල දුන්න. ඉතින් ඒ නිසා යාට මේ ගැඹුරු ධර්මයන් වැටහෙනවා. ඒ වගේම යාට මෙහි තියෙන හේතුප්‍රත්‍ය ධර්මයන් මනවින් වැටහෙනවා. ඒ නිසා යාට මේ තියුණු තියුණු ආරම්මණයන් කෙරෙහි මේ භවාංග චිත්තේ ඒ ආරම්මණයන් ගැටෙනවා. ඒ නිසා යාට මේ ධර්මයන් අරමුණු කරන්න හැකියාවක් ලැබෙනවා. නමුත් අර දී හේතුක ආදී වශයෙන් මේ දුබල උපතක් ලැබුණු අය ඔය ඇත්තු දැකලා ඇති සමහර විට ඒ ඇත්තොත් භාවනා කරන්න යනවා. ඉතින් ගොඩක් අය භාවනා කරන්න යනවා. නමුත් ඔය ඇත්තු අහලා තියෙනනේ ගොඩක් අය භාවනා කරන්න ගිහිල්ලා මේ ගැඹුරු ධර්මයන් ඉගෙන ගන්න ගිහිල්ලා සිත් වික්ෂිප්ත කරගෙන පැමිණිච්ච අවස්ථා. ඔය ගොඩක් වෙලාවට කියන්නේ භාවනා කරන්න ගිහිල්ලා පිස්සු හැදුනා කියලා කියනා නේද? ඒතර ඇත්තට මේ භාවනා කරන්න ගිහිල්ලාද එහෙම උනේ නැහැ. ඒ නිසා නෙවෙයි කියන්නේ යම් කිසි කෙනෙක් දැන් තමාට අවිෂය කරුණු සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කල්පනා කරන්න ගියාම එයා චිත්ත වික්ෂේපයට පැමිණෙනවා. ඒතර මේ විදිහේ දුබල ප්‍රඥාවක් තියන අය සමහර විට අධික වීරියෙන් යුක්තව මේ ගාම්භීර මේ ගැඹුරු ආරම්මණයන් ගැන නිතර නිතර හිතන්නේ මේ විදිහේ කල්පනා කරන අධික උත්සාහයක් දරනවා. ඒතර අන්න ඒ විදිහේ අධික උත්සාහයක් දැරීම තුළ අන්න ඒ ඇත්තන්ට ඒක අවශ්‍යයිනේ. ඒ නිසා චිත්ත වික්ෂේපයට එළඹෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයාටම තමයි ගොඩක් වෙලාවට මේ ධ්‍යාන මාර්ගඵලකින් උත්තරී මනුස්ස ධම්ම ලං කරගන්න වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙන්නේ කියලා. ඒතර ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබූ පමණින්ම එයාට මේ ධර්මයන් අවබෝධ කරන්න පුළුවන්කම නැහැ. ඒක ප්‍රබල සාධකයක්. නමුත් එයාට තියෙන්නට ඕන අර පූර්ව භවයන් තුල ඇති කරගත්ත විදර්ශනා ප්‍රඥාවක් තියෙන්නට ඕන. කියන්නේ මේ නාම රූප ධර්මයන් ගැන ඉගෙනගෙන විදර්ශනා වඩලා අන්න ඒ හුරුවත් එයාට තියෙන්නට ඕන. අන්න ඒ හුරුවත් තියෙන කෙනා ඒ වගේම බෝධිපාක්ෂික ධර්මයන් ඊට අනුරූපී වන ආකාරයෙන් සම්පූර්ණ වෙලා තියෙන්නත් ඕන. අනේ සියල්ල සම්පූර්ණව ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබූ කෙනාම තමයි මේ ජීවිතේදීම මඟඵල නිවන් අවබෝධය පිණිස සමත් බවක් ඇති කරගන්නේ. ඊතර අන්න ඒ නිසා තමයි අර දේශනා කරන්නේ මේ නිවන් දකින පිරිස හරියට අර තථාගත යන් වහන්සේගේ අර නියසිලට ගස්ත පස් වගේ කියලා කියන නිවන් දකින පිරිස අන්නේ ඒ නිසා. ඒතර ඒකෙන් තේරෙනවා අපිට ලෝකේ කොවිතරම් පිරිසක් වාසය කළත් සසරෙන් මිදෙන්නට ලැබෙන්නේ බොහෝම ස්වල්ප පිරිසකට කියලා. එතකොට හේතුව ඊට උපනිශ්‍රේ වන ධර්මතාවයන් ඒ ඒ සත්වයා විසින් දියුණු කරගෙන නැති නිසා. ඒතර ඒකේ වගකීම පැවරෙන්නේ Tamanටමයි. කියනන්නේ ඒ නිසා Taman ඒ නිසා මේ උත්සාහයක් දරන්න ඕන කුසල් රැස් කරගන්න අවස්ථාවන් තුල අන්න ඒ ආකාරයේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල්ම උපදවා ගන්නට. අන්න එහෙම වුණොත් තමයි අපිට ත්‍රි හේතුක ප්‍රතිසන්දීන් ලබාගෙන බලාපොරොත්තු වන ආකාරයේ මාර්ගඵලයන් අවබෝධය කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් අන්න ඒ කාරණා අපි දැනගෙන තියෙන්නටත් ඕන. ඉතින් දැන් මේ විපාක ගැන අපි සිහිපත් කරනකොට දැන් සසරේදී මේ සත්වයා විසින් අනේක අප්‍රමාණ ආකාරයේ මේ කුසල් අකුසල් රැස් කරලා තියෙනවා. ඒතර තමන්ගේ ජීවිතයේ තුල තමන් කොච්චර ප්‍රමාණයක් කුසල් අකුසල් රැස් කරලා තියෙනවද කියලා ප්‍රමාණයක් දකින්නට පුළුවන්කමක් නැහැ. ඒක පෙන්වන්න බෑ මෙපමණයි කියලා සීමාවක් පනවන්න පුළුවන්කමක් නැහැ. එතකොට අද ඔය ඇත්තු මේ manuss ලෝකේ ප්‍රතිසන්දිය ලැබුවා. නමුත් මේ විපාකයක් හැටියට නෙමෙයි ලබලා තියෙන කුසලයේ විපාකයක් හැටියට. එතකොට දැන් ඔය ඇත්තන්ට මෙහෙම ඉන්නකොට ඔය ඇත්තන්ට කල්පනා වෙනවද? මා තුල නිරයගාමී අකුසල් තියෙනවා කියලා. එහෙම හිතෙන්නේ නෑ නේද? මං නිරයට යන්න සුදුස්සෙක් කියලා හිතෙන්නේ නෑනේ. නමුත් හොඳට මතක තියාගන්න ඔය ඇත්ත මේ අද මේ විදිහට හිටියට ඔය ඇත්තන්ව තව කල්ප කෝටි ගණනාවක් නිරේ තිරිසන් ලෝක, പ്രേත ලෝක ආදී ලෝකයන් තුල උත්පත්ති ලැබවන්න සමත් කර්ම సంతානිය තුරු මේ වෙනකොටත් තියෙනවා. ඒතර ඒක පැහැදිලි කරගන්න පුළුවන් දැන් අර කර්මයේ විපාක දෙන ආකාර 16ක් පටිසම්භිදා මග්ගපාළියේදී පෙන්වලා දීලා තියෙනවා. ඒතර මේ 16 ආකාරයේ ගැන කල්පනා කරනකොට කෙලෙසෙන්ද මේ කර්මයේ විපාකයේ පැමිණෙන්නේ කියන එක තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබේවි. ඒ නිසා අපි ඒකත් සංක්ෂිප්ත දීර්ඝ වශයෙන් නෙවෙයි සංක්ෂිප්ත විදිහට අපි ඒකත් සිහිපත් කරගන්නට ඕන. ඒ කියන්නේ දැන් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා දැන් කර්මේ විපාක දෙන ආකාර 16ක් තියෙනවා. අපි දැන් විපාකයෙන් කතා කරන්නේ. ඒතර මේ විපාකයන් දෙන ආකාර 16ක් තියෙනවා ජීවිතයකට. මුලින්ම සඳහන් කරනවා අත්තේ කච්චානේ අපි ඉස්සරම අකුසල් පක්ෂය ගැන කතා කරමු. මොකද අපි අකුසල් සිත් නිස්සරම සාකච්ඡා කළේ. ඒතර ඒකෙ පෙන්වා දෙනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පatti පතිබාල් හානින විපච්ඡන්ති කියලා. ඒ කියන්නේ අත්තේ කච්චානි පාපකානි. දැන් කියනවනම් අකුසල කර්මයන් තියෙනවා තමා තුළ. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි. පාපකාරී වූ අකුසල ධර්මයන් රැස් කරගෙන තියෙනවා. නමුත් මේ රැස් කරගත් අකුසල කර්මයන් ගති සම්පatti පතිබාල් හානීන විපච්ඡන්ති. ගති සම්පත්තියෙන් බාධා කලහම විපාක දෙන්නට එළඹෙන්නේ නැහැ කියලා කියනවා. ඒක මෙහෙමයි. දැන් ගති සම්පත්තිය කියලා කියනවා සුගති ලෝකයන් තුල බලවත් උත්පත්ති ලැබීම. ඒ කියන්නේ දැන් හිතන්නේ දැන් Taman ලැබූ මේ ජීවිතය කියලා. දැන් Taman ගති සම්පත්තිය ලබලා ඉන්නේ. කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා සුගති ලෝකයක් තුල. එතකොට කියනවා දැන් කොයිතරම් අකුසල් තිබුණත් තමාව නිරේ උපද්දවන්න. නිරේ දුක් විඳවන්න, പ്രേත ලෝකවල දුක් විඳවන්න, තිරිසන් ලෝකවල දුක් විඳවන්න, කොතෙක් අකුසල කර්ම තිබුණත් අන්න කියනවා දැන් ගති සම්පත්තියෙන් බාධා කළාම ඒකට එන්න ඉඩක් නැහැ එතෙන්ට. ඒතර අන්න දැන් ඔය ඇත්තන් ප්‍රබල කුසලයක් හේතු කරගෙන ඒකේ විපාකයක් හැටියට ගති සම්පත්තිය ලැබපු නිසා තමන් නිරේ ඉපදිලා තිරිසන් ලෝකවල ඉපදිලා പ്രേත ලෝකවල ඉපදිලා විඳින්න තියෙන අප්‍රමාණ වූ අකුසල විපාක මේ වෙනකොට ඔක්කොම නැවතිලා තියෙන්නේ විපාක දෙන්න අවස්ථාවක් නැහැ. ඇයි ගති සම්පත්තියෙන් බාධා කරලා තියෙන්නේ. අන්න කියනවා අත්තේ කච්චානේ පාපකානි කම්ම සමාදානානේ ගති සම්පatti ප්‍රතිබාල හානිනේ විපච්ඡන්ති ඔන්න දැන් අපි ගති සම්පatti තුල ඉන්න නිසා අපිට විපාක දෙන්න තියෙන බොහෝ අකුසල් දැන් විපාක දෙන්නේ නැහැ ඒ ඔක්කොම ගති සම්පත්තියෙන් බාධා පමුණුවලා තියෙන්නේ. ඉතින් අන්න එක අවස්ථාවක්. ඉතින් ඒ නිසා සිහිපත් කරගන්න දැන් තව කාරණා ඒතර 15ක් තියෙනවා. ඉතින් ඒතර දැන් අද මේ ඔක්කොම විස්තර කරන්න ලැබෙන්නේ අදට මේ විග්‍රහ කරන්න තියෙන කාලය මෙතනින් අවසාන වෙනවා. ඉතින් අපි විපාක පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් සිහිපත් කරගන්න මේ විපාකයන් පිළිබඳව, කර්මයන් පිළිබඳව මනා කොට අවබෝධ කරගෙන කුසල් කුසල විපාක ගැනත් අකුසල අකුසල විපාක ගැනත් මනවින් අවබෝධ කරගෙන ඒවා සිදුවන ආකාරයන් දැනගෙන කුසල් උපදවාගෙන අකුසල් බැහැර කිරීමේ උත්සාහයක් ගන්න ගමන් මේ ජීවිතේ කර්මය තුලින් කතරම් බලපෑමක් Tamanගේ ජීවිතවලට උරුම කරනවද කියන එකත් ගැන නුවණින් නිතර නිතර කල්පනා කරමින් අපි අවධානය යොමු කරන්නට ඕන ජීවිතය පිළිබඳ. ඒතර මේ ජීවිතයේ Tamanට නොපෙනෙන බොහෝ පැතිකඩවල් Tamanගේම නුවණින් අවබෝධ කරගන්න ලැබෙනවා මේ ලෝකය පිළිබඳව මේ සත්වයාගේ ගමන් මාර්ගය පිළිබඳව. ඉතින් ඒ නිසා ඒ සියලු කාරණාවන් අවබෝධ කරගෙන තමාගේ సంతානයත් අකුසල ධර්මයන්ගින් කිලිටි කරගන්නේ නැතුව නැවත නැවත කුසල ධර්මයන් උපදවාගෙන කුසල ධර්මයන් රැස් කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් సంతාන තුල දියුණු කරගෙන ඥාන සම්පයුක්ත සිත් පහල කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණසම මේ ඇති කරගත්ත උත්කෘෂ්ට කුසල්සිත ඥාන සම්පයුක්ත කුසල්සිත ඒකාන්ත වශයෙන්ම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියන්න හැම දිනාටම තෙරුවන් සරණයි